අත්තිකායෝති වාපනස්ස සති පච්චුපට්ඨිතා හෝති යාව දේවනානමත්තාය පතිස්සති මත්තාය අනිසිතෝ ච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති සාදු සාදු සාදු සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිතය අපේ චින්තනය નિවරදිව සකස් කරගත්තාම ලෝකයේ ලෝකයේ කෙරෙහි අපේ හිතේ උපදින්නා වූ කෙලෙස් ධර්මයන් උපදින්නේ නැති තත්යකට පත් කරගන්න පුළුවන්කමක් තියෙනවා. එහෙමපත් නොකරගත හොත් අපි විඳින්නා වූ දුක්වල කෙලවරක් ඇති වෙන්නේ නැහැ. මේ දුක් විඳින්නේ නොදන්නාකම හින්දා ඇති වෙන තණ්හාව හින්දායි. ඒකින්ද අපි දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ. සම්බුදු පියාණන් වහන්සේගේ දේශනාවට අනුව අපේ ජීවිතය අර්ථ දක්වා ගන්න ඕනේ. අපි යම් යම් දේවල් අර්ථ දක්වගෙන තියෙනවා. ඒ ඒ දේවල් අපිට දැනෙන්නේ, තේරෙන්නේ අපිට ඒවා අපි දන්න හැටියට, අපිට තේරෙන හැටියට තමයි අපිට හැඟීම උපදින්නේ. ඉතින් ඒකින්ද අපි අපේ මානසිකාරය નિවැරදි කරගන්න ඕනේ. ඇයි નિවැරදි කරගන්න ඕනේ? ඒ වැරද්ද નિවැරදි කරගත්තේ නැත්නම් ඇතිවිය යුතු ඇති නොවිය යුතු චේතනා අපේ තුල ඇති වෙලා විෂම වූ තත්යකට අපිවපත් වෙලා සසර අනන්ත දුක්ඛිත ජීවිත ලැබෙන්න තියෙන ඉඩකඩ ගොඩාක් වැඩි. ධර්මය අවබෝධ කරගන්න ඕනේ උපාසක උපාසිකා කියන තැනට අපි වැටෙන්න ඕනේ. අනුන්ගේ යහපත සඳහා නෙවෙයි. තමන්ව පාලනය කරගන්න ඕනේ භවනා ආදිය කරලා හිත මෙල්ල කරගන්න ඕනේ අනුන්ගේ යහපත සඳහා නෙවෙයි. තමන්ගේම අභිවෘද්ධිය තමන්ගේම යහපත සඳහා. මේ සඳහා වූ ප්‍රායෝගික වැඩපිළිවෙලක් පිළිබඳව සාකච්ඡා කෙරෙන ධර්මදේශනා මාලාවක් තමයි නිර්වාණ මග ධර්මදේශනා මාලාව කියලා කියන්නේ. අපි උපරිම උත්සාහ කරන්නේ ධර්ම කරුණු එකතු කරලා දෙනවට වැඩිය තමන්ට ප්‍රායෝගිකව යෙදෙන්න පුළුවන් දේවල් මොනවද අපි ධර්මය කොහොමද අපි ධර්මය තුළ ඉක්මන වැඩපිළිවෙල සකස් කරගන්නේ කියන එක සාකච්ඡා කර ගැනීම තමයි වැඩිපුර මේ ධර්ම දේශනා මාලාවේ සිද්ධ කරන්නේ. සතිපට්ඨානයට සතිපට්ඨාන දේශනාවට අනුව කෙරෙන ධර්ම දේශනා කීපයක් තමයි මේ දවස්වල සිද්ධ කරමින් තියෙන්නේ. මේ අනුව අද අපි සූදානම් වෙන්නේ අපේ මේ ජීවිතය පිළිබඳව නිවැරදිව තේරුම් ගැනීම සඳහා සතිපට්ඨාන දේශනාවේ තියෙන තවත් එක් ධර්ම කාරණාවක් පිළිබඳව පුංචි සාකච්ඡාවක් කරන්න. කායානුපස්සනාවේ දී අපි අවබෝධ කරගන්නේ අපේ කය. කය අවබෝධ කරගන්නකොට මේ කයවල් පිළිබඳ තියෙන සංකල්ප වෙනස් වෙලා යනවා. එහෙම අවබෝධ කරගන්න ඉස්සෙල්ලා මේ විදිහට අහගෙන දැනගන්න ඕනේ. දැනගන්නකොට දැනගත්ත දේ ඊට පස්සේ අපි තුලින් පිරික්සලා බලන්න ඕනේ ඇත්තද කියලා. හොඳයි. දැන් අපි මෙන්න මෙහෙම විමසීමක් කරමු. අපේ මේ ශරීරය මොනවද දන්නේ? ඒ ටිකවත් අපිට කල්පනා වුණාද කියලා බලන්න. ඉතින් දැන් මගේ මේ ශරීරය ඉතින් මම මෙහාට මෙහාට අරයි යන ශරීරය නොයේකුත් වැඩ කරන ශරීරය මේක අපේ ශරීරය මොනවද දන්නේ පාදාන්තයේ සිට කේසමත්තකයේ දක්වා මේ මහපටැඟිලි කකුලේ මහපටැඟිල්ල ඉඳලා ඉස්මුදුන දක්වා තියෙනා වූ යමක් මේ ශරීරයේ තියෙනවා නොයේකුත් ආකාරයේ දේවල් කෙස්ලොම්නිය දස්සම් මස්නහර ඇට ඇට මිදුළු ආදී වශයෙන් බොහෝ දේවල් තියෙනවා. මොනවද මේ ශරීරය ඒ ඒ තියෙන ශරීරයේ මොනවද ඒ ශරීර අංග නැත්නම් හැම මස් නහර ඉසකේ ආදිය අපි ගැන මොනව හරි දන්නවද දන්නේ නැහැ. මං ගැන මොනව හරි දන්නවද දන්නේ නැහැ. නේද? මේ ඇවිදින මම ගැන නුව ගන්නේ මං කාපු දේවල් ගැනවත් දන්නවද දන්නේ මං ගියපු තැන් ගැන දන්නවද දන්නේ නේද අදුදේ මම දැන් දවල්ට කෑම කන්න බත් ඇනුවා නම් ඒ බත් ඇනුව අත දන්නවද දන්නේ නැහැ මේ ඇඟිලි දන්නවද දන්නේ නැහැ මගේ ඇඟිලි වල බත් ඇදුනා කියලා නෑ මොකක්වත් දන්නේ නැහැ නේද උස්සපු අත දන්නවද දන්නේ නැහැ බත්තිස්සවා කියලා. නෑ දන්නේ නැහැ. ඇතුළට දානකොට මේ තොල් දන්නවද දන්නේ නැහැ බත් ඇතුළට ගියා කියලා. හපපු දත් ටිකවත් අඩුම ගානේ දන්නවද? නෑ. මම අහවල අය, අහවල් පුද්ගලයාය, අහවල් කෙනාය, අහවල් තැනත්තාය කියලා මේ ශරීරයේ කිසියම්ම කිසි දෙයක් දන්නවද? නෑ. ඒතර මේ ශරීරය මමද? මන්ද ඒ ශරීරේ මොකවත් දන්නේ නැහැ. ඒ ඇත්තමද ඔය කියන්නේ? හොඳට පිරික්සලා බලුවොත් නේද අපි එකතු වෙලා බොරු කතා කරගන්න ඕනේ නැහැ. ඉතින් මේ ඇත්තමද කියලා බලන්න ඕනේ. මේ කියන්නේ කියන හින්දා පිළිගන්නේ නැතුව. ඇත්තටම දන්නේ නැහැ නේද? ඇත්තට මේ ශරීරේ මොකක්වත් දන්නේ මොනවත් දන්නේ නැහැ. මේ හිසකෙස් දන්නේ නැහැ. මං තට්ටයක් උඩ ඉන්නවා අය කියලා. නේද? තට්ටේ දන්නේ නැහැ. මගේ උඩ ඉසකස් තියනවාය කියලා. මේ වෙලාවේ මේ ආමාශයේ තියෙන ආහාර ආමාශයේ වැඩිලා තියෙනවා කියලා ආමාශය දන්නේ නැහැ. එතකොට සත්වයක්ද මේ ශරීරය? සත්වයක් කියන්න පුළුවන්ද? ජීවියෙක් කියන්න පුළුවන්ද? මේ ශරීරයේ මුළු ශරීරය මොකුත් දන්නේ නැහැ. නේද? හා ඊළඟට මේ ශරීරය වැඩ කරන්නේ මට ඕන විදිහටද? දැන් දාඩිය දාගෙන නෝන්න. ආ එපා කියන්නකො බලන්න පුළුවන් නේද? හුස්ම ගන්න එක මගේ වැඩක්ද? හුස්ම ගන්න මමද? හුස්ම ගන්න මමද? ඔව්. ඔව් නම් මැරිලා ගොඩක් කල්. ඇයි තියෙන වැඩ හැටියට අනිවාර්යෙන් මොක අමතකනවාමයි. ඒක වැඩ පිළිවෙලක්. රුධිර සංසරණය කියන එක ගැන මම දන්නේවත් නැහැ මේක ඇතුලේ තිබුණාට මේක කරගෙනවා කියලා. රුධිර පීඩනය ගැන දන්නේ නැහැ. ශ්වසන පද්ධතිය, ආහාර ජීර්ණ පද්ධතිය, ස්නායු පද්ධතිය ඒවා මොනවා වෙනවද දන්නේ ස්නායු පද්ධතිය දන්නෙත් නැහැ මම ස්නායු පද්ධතිය කියන්නේ. ඒක ගැන මම දන්නෙත් නැහැ. මේ ශරීරයේ කිසිම දෙයක් කිසිම දෙයක් දන්නේ නැහැ. ඒ දන්නේ විතරක් නෙවෙයි මේ ශරීරයේ උස තීරණය කරේ මම නෙවෙයි. පාට තීරණය කරේ මම නෙවෙයි. මහත කෙට්ටු බව තීරණය කරේ මම නෙවෙයි. දැන් වයසට යන්න ඕනේ කියලා තීරණය කරේ මම නෙවෙයි. දැන් අසනීප වෙන්න ඕනේ කියලා තීරණය කරේ මම නෙවෙයි. මොකක්වත් මට තීරණයක් ගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. දැන් හොඳ වෙන්න කියලා මට තීරණයක් ගන්නත් බැහැ. මේ මොහොතේ ඔහම තියාගෙන ඉන්න දැන් අපි මේ ශරීරය දැන් මමත් මේ ඇත්තොත් ඉන්නවා දැන් කීරියවක. තාම විනාඩි 5ක් විතරනේ. තව ටිකක් වෙලා යනකොට මොකද? ඕන් හැරෙනවා, දඟලනවා නේද? ඉන්න දෙන්නේ ඉන්න දෙන්නේ නැහැ. මේ ශරීරය ආශ්‍රය කරගෙන යම් වැඩපිළිවෙලක් තියනවාද? ඒ සියලු දේ මං කරන දේවල් නෙවෙයි. මේ ශරීරය මගෙන් කිසිම අවසරයක් නැතුව. පූර්ව දැනුම් දීම් මොකක්වත් නැතුව. පටන් ගන්න වෙලාවක් කියන්නේ නැතුව, ඉවර වෙන වෙලාවක් කියන්නේ නැතුව මට කිසිම දෙයක් කරන්න බැරි වෙන විදිහට සමහර වැඩ කෙරෙනවද නැද්ද? හ්ම්. ඔන්න අම්මා කෙනෙකුට කියන්නකෝ තරුණ කාලේදී හිතුණා මං කොණ්ඩේ වවා ගන්න ඕනේ කකුල් දෙක ළඟට යනකම්. ඉතින් කපන්නෙම නැහැ. හරියනවද? රැවෙන්නෙම නැහැ. නේ. එහෙම Tamanට කැමති විදිහට මේකේ මොකක්වත් තියාගන්න පුළුවන් කමක් නැත්තේ අඩුම තරමින් දාඩිය දාන එකවත් මට ඕන විදිහට වෙන්නේ නැහැ. එහෙනම් ඒක මගේද? ඒක මගේ වෙන පාටක් නැහැ. එහෙනම් මේක හරියට මොකක් වගේද කියලා අපි පොඩ්ඩක් කල්පනා කරමු. බොහොම පරිස්සමෙන් මම හැමදාම කියන උදාහරණයක්. නමුත් මේ වෙලාවේ මේ කමඨාන සාකච්ඡා කරන ඉඳ අපිට මේක ගැන කතා නොකර බෑ. ගමට ඇවිල්ලා බැකෝ යන්ත්‍රයක් පාරක් කපනවා. බැකෝ එකකින් පාරක් කපනවා. අපෙන් අහනවා කවුරු හරි කවුද මේ පාර කැපුවේ කියලා. එතකොට අපි කියනවා බැකෝ එකක් ඇවිල්ලා කැපුවා. බැකෝ එකක් ඇවිල්ලා තමයි කැපුවේ කියලා. ඒ වචනේ හරිද? පාරේ බස් එකක් යනවා. පාරේ බස් එකක් යනවා. ඒ වචනේත් හරිද? බස් එක තාම ආවේ නෑ කියනවා. ඒ ව්‍යවහාරය හොඳ හොඳ හරිද? නෑ. කොහොමද කියන්න ඕනේ? බස් එකක් කවුරුත් අරන් ආවේ නෑ තාම. බැකෝ එකක් ගෙනල්ලා කැපුවා. නේද? එහෙමයි කියන්න ඕනේ. නමුත් අපි කියන්නේ කොහොමද? බස් එක ආවේ නෑ. දැන් කවුරු හරි උදැල්ලක් ගෙනල්ලා පාර කැපුවා. අපි කොහොමද කියන්නේ? උදැල්ලක් ඇවිල්ලා පාර කැපුවා කියනවද? නෑ. එතකොට නම් කියන්නේ නෑ. මොකද ඒ? බාහිරින් පේනකොට ප්‍රකට දේ තමයි අපිට ප්‍රකට වෙන්නේ අපේ හිතට. රැකෝ යන්ත්‍රය ගෙනලා කවුරු හරි පාර කපනකොට ප්‍රකට ගේන එක නා නෙවෙයි යන්ත්‍රය. ඒකින්ද අපි කියන රැකෝ යන්ත්‍රය ආවා කියලා. උදැල්ල ගේනකොට ප්‍රකට ගේන එක නා. ඒකින්ද අපි කියනවා අහවලා කැපුවා කියලා. නේද? ඒ වගේ මේ ශරීරයේ අපිට ඔය බැකෝ යන්ත්‍රය ඇවිල්ලා පාර කැපුවා කියලා කිව්වට බැකෝ යන්ත්‍රය ඇවිල්ලා පාර කැපුවා කියලා කිව්වට අපිට නිකන්වත් අදහසක් තියනවාද බැකෝ යන්ත්‍රය සතෙක් කියලා. අලියෙක් ආවා, ගැරඩියෙක් ආවා කියන වගේ බැකෝ යන්ත්‍රය ආවා කියනවා. ඒ වෙනකොට අපිට නිකන්වත් අදහසක් තියනවාද බැකෝ යන්ත්‍රය සතෙක් කියලා. ජීවියෙක් කියලා. නෑ. එහෙනම් බැකෝ යන්ත්‍රය නිස්සත්තයි, නිජීවයි, ශූන්‍යයි ආත්ම වශයෙන්. ඇයි ඒක වෙන කෙනෙක් අතින් ක්‍රියාත්මක වෙන එකක් මිසක් ඒ යන්ත්‍රය මොකුත් දන්නේ නැහැ. ඒකේ ඒකේ රෝද දන්නේ නැහැ මං ගමට ආවා කියන්නේ. ඒකේ පස්සුස්සන අත දන්නේ නැහැ මං තමයි පස්සිස්සිය කියන්නේ ගෑවේ ගෑවුණත් පස් ගෑවුණා කියලා දන්නේ නැහැ. නේද? පස් කපන බැකෝ යන්ත්‍රයයි බත් කාපු මමයි එකම වගේද නැද්ද බලන්න. අපි ඉස්සලා කිව්වනේ. බැකෝ යන්ත්‍රය පස් ඉස්සුවා කියලා දන්නේ නැහැ. පස් ගත්තා කියලා දන්නේ නැහැ. ඒ අත දන්නේ නැහැ මේ පස් ඉස්සුවා කියලා මම බත් ඇනුවා කියලා දන්නේ නැහැ, බත් ගත්තා කියලා දන්නේ නැහැ, අත දන්නේ නැහැ, බත් ඉස්සුවා කියලා. එහෙනම් බැකෝ යන්ත්‍රය මේ ශරීරයයි එකම වගේද නැද්ද? නේද? එහෙනම් බැකෝ යන්ත්‍රයේ සත්‍ය පුද්ගලයෙක් නෙවෙයි නම් ඒ විදිහටම වැඩ කරන මේ ශරීරයත් අත්‍යය පුද්ගලයයි කියලා මේ ශරීරයේ එක කොටසක්වත් ගන්න බෑ. රෝමුවන් ගහක්වත් ගන්න බෑ. නේද? පණ තියෙනවා කියලා. ඒක මොකද්ද ක්‍රියාවලිය? විතරයි. ඒක මොකක්ද ක්‍රියාවලියක් විතරයි. එහෙනම් මේ සත්‍ය පුද්ගලයා කියනවා ඇත්ත අපි කෝකටද දන්නේ මෙතන ඉන්න මේ මේ මෙතන මේ කතා කරන hina වෙන දඟලන මේ ශරීරයේ මේ ශරීරයේ මේ ශරීර කොටස් සත්ත්ව පුද්ගල කියලා ගන්න පුළුවන්කම නැහැ. එහෙනම් ශරීරයේ නොවන, ඒ කියන්නේ රූප නොවන ටික සත්‍ය පුද්ගලයා වෙන්න ඇති කියලා අපිට අදහසක් වෙනවා. එතකොට අපි කොටස් දෙකකට දැන් බෙදමුකෝ. රූප සහ අරූප කියලා නේද? නැත්නම් සිත කියලා ගමුකෝ. රූප කොටස සහ සිත. අය සහ සිත. හරි. එහෙනම් සිත ගැන පොඩ්ඩක් අපි කල්පනා කරමු. මේ හිතලා තරහ ගන්න පුළුවන්. අහවලා මට බයිනවා මම දැන් ටිකක් තරහ ටිකක් ගන්න ඕනේ. මම තරහ ටිකක් අරන් එන්නම් කියලා ගන්න පුළුවන්. හිතලා තරහ ගන්න බෑ. ආපු තරහ හිතලා අයින් කරන්න පුළුවන්. මේක හරියන්නේ නැහැ මෙන්න තරහ ඇවිල්ලා මම දැන් මේක අයින් කරන්න ඕනේ කියලා අයින් කරන්න පුළුවන්. අර මොකද්ද මොනවද ඔය මේ ඉලෙක්ට්‍රොනික උපකරණ වලට දැන් ඔය තියෙන්නේ දර දුරකථන වලට එහෙම මෙමරි චිප් දානවා අහවල් එක දාපුවාම මෙහෙමයි මේක දාපුවාම මෙහෙමයි කිය කිය. ඒ වගේ අපේ හිතේ තියෙනව අයින් කරන්න අලුතෙන් දාන්න එහෙම පුළුවන් අපිට. නේද? එහෙම කරන්න බෑ. මං කැමති වෙලාවට කැමති කෙනෙක් කෙරෙහි ආදරය ගන්න පුළුවන්ද? බෑ. හැදිච්ච ආදරයක් දැම්මට මේක ඕනේ නැහැ කියලා එකපාරටම අයින් කරන්න පුළුවන්ද? බෑ. එතකොට ඒව කොහොමද නැවෙන්නේ? මට ඕන විදිහට වෙන්නේ නැත්තම් හිතේ ඇති වෙන සිතුවිලි කෙටියෙන් කියනවා නම් මට ඕන විදිහට ඇති වෙන්නේ නැත්තම් මට ඕන විදිහට ඇති වෙන්නේ නැත්තම් ඒක ඇත්තද බොරුවද කියලා බලන්න නොයේකුත් නොයේකුත් හැඟි මම පාරේ යනකොට මෙහෙම කරලා මං ඇහෙන් මෙහෙම හැරිලා බලනකොට තරහකාරයෙක් දැක්ක ගමන් කිසිම අවසරයක් කිසිම පූර්ව සංඥාවක් කිසිමම දෙයක් නැතුව මගෙන් කිසිම අවසරයක් නැතුව මට පීඩාකාරී තරහ ඇති වෙනවද නැද්ද ඇති වෙනවා නේද සමහර වෙලාවට මං කොච්චර හිතුවත් දැන් මං සහනෙන් ඉන්න ඕනේ කියලා මහා වේදනාවල් ගොඩක් මේක ඇස්සේ ඉර වෙනවා. කෙටියෙන්ම කියනවා නම් දුක් වේදනා ඇති වෙන කිසිදු දුක් වේදනාවකට මං කැමති නෑ. ඉවරක් නැති දුක් වේදනා සහිත සිතුවිලි ඇති වෙනවා. ඉතින් ඒවා විඳාගෙන ඉන්න ඕනද නැද්ද? කැමති වෙලාවට අයින් කරන්න කැමති වෙලාවට කැමති වෙලාවට ගෙන්න ගන්න අයින් කරන්න පුළුවන්කම ඇත්තේ නෑ. එහෙනම් සිතේ ක්‍රියාකාරීත්වය කියන්නේ මගේ වැඩක්ද? සිතේ ක්‍රියාකාරීත්වය කියන්නේ මගේ වැඩක්ද? නේද? ඒක මගේ වැඩක් නෙවෙයි. ඒක වෙන මොකක්ද ඕ ක්‍රියාවලියක්. අදාළ මොනවා හරි යෙදෙනකොට එතන සිතුවිලි උපදිනවා ඉතින්. නේද? දැන් මම මේ අත උස්සනවා. හරි? මගේ මේ ඉරියාපතය නේද? මේ ඉරියව් පැවැත්වීම මම අත උස්සනවා. ඇත්තටම මේ අත ඉස්සෙන්නේ කොහොමද? අපි පොඩ්ඩක් ඔයමු. මේ ගුරුත්වාකර්ෂණ අභිභවා මේ ඉස්සෙන්නේ. එහෙනම් මේකට මොකක් හරි බලයක් තියෙන්න ඕනද නැද්ද? යම් බලයක් අභිභවා යන්න නම් යම් කිසි වේගයක් බලයක් තියෙන්න ඕන. බැකෝ යන්ත්‍රය කොහොමද යන්නේ? අර ඉන්න පිරිමි ළමයා අර ලීවර් එහාට මෙහාට කරනකොට හයිඩ්‍රොලික් වලින් ඒක නේද පීඩණය වෙනස් වෙලා ඒ පීඩණයෙන් හින්දා මෙහෙන් මෙහෙට ඇදෙනවා මෙහෙන් පල්ලෙහාට ඇදෙනවා ඒකින්ද මේ අර අත උඩට යනවා මේකත් දන්නවද කොහොමද වෙන්නේ කියලා මේකේ තියෙන්නේ වායු පීඩනයක් හරි මේකේ තියෙන්නේ වායු පීඩනයක් ආන් ඒ වායුවට කියනවා චිත්ත කිරිය වායෝ ධාතුව කියලා චිතින්දා ක්‍රියාත්මක භාවයට පත් වෙන වායු ධාතුවක් අරගේ අර හයිඩ්‍රොලික් උපකරණේ ඒ හයිඩ්‍රොලික් එහාට මෙහාට ගියේ කොහොමද? අර නේද මෙහෙවන්නාගේ විසින් කළා. දැන් එහෙනම් මේකේ මෙහෙවන්නා කවුද? හිත. නේද? මගේ හිත. මේ මොහොතේ මට මේ හිත මගේ හිතෙන් පණිවිඩයක් ආවේ නැත්නම් අත උස්සන්න කියලා. හරි? අන්න ඒ පණිවිඩය ආවේ නැත්නම් මගේ අත ඉස්සෙයිද? නේද? එහෙම වෙන්නේ නැහැ. එහෙනම් මේක හිත අනුව ක්‍රියාත්මක වෙන ශරීරයක් මේකේ මේ චිත්තකිරිය වායෝ ධාතු උපදින්නේ හිතේ වැඩපිළිවෙලක් අනුව. දැන් අපි ඉස්සෙල්ලා කිව්වා හිතේ උපදින්නා වූ හැඟීම් මට ඕන ඕන වෙලාවට දෙන්නේ නැහැ. මට කැමති විදිහකට කරන්න බෑ. එහෙනම් මේක අතීත හේතු සමුදායක ප්‍රතිඵලයක් මිසක්කා අතීත හේතු සමුදායක ප්‍රතිඵලයක් මිසක්කා මං කරන වැඩද නෑ නේද දැන් මම මෙතන ඉන්න මේ දරුවෙකුට කියනවා අපි දෙන්න මාරු වෙමු හරි කියලා ඉක්මනට මෙතනින් ගිහිල්ලා ගිහි ඇඳුමක් මං ඇඳගෙන ඇවිල්ලා උතනින් ඉඳ ගන්නවා මේ ඇඳුම මේ ඊවරේ දාගෙන මෙතනින් ඉඳ ගන්නවා දැන් බණ කියවේද? ඔන්න මගේ නම් මේ හිත මට හරි ආයෙත් බණ කියවෙන්න පුළුවන් වෙන්න ඕනේ නේද? ඇයි එහෙම කියවෙන්නේ නැත්තේ? ඇයි මේ මෙතන ඉඳගත්ත මගේ අතින් බණ කියවෙන්නේ? මම ඒවා ගවේෂණය කරලා අතීත සිතුවිලි ඇති වෙලා මගේ තුල නේද? ඒ සිතුවිලි ඇති වෙන්න හේතු නේ කුමක්ද? ඒවත් නිකම් වුණා නෙවෙයි. එහෙනම් කෙනෙක් කියයි මේ විදිහට හදා ගන්න පුළුවන් නේ කියලා. අපේ ගෙවන ජීවිතේ පින්වත් මේ කුලගේ යන කොලයක් වගේ. හරි? ඇත්තටම මේ ඇත්තෝ කියන්න බලන්න දැන් යම් ප්‍රදේශයක ජීවත් වෙන මේ ඇත්තෝ පානදුර ප්‍රදේශයේ ජීවත් වෙනවා. නේද? පුංචි කාලේ ওই තීරණේ තිබ්බත් දන්නේ මං ඉන්නේ පානදුරේමයි කියලා. සමහර ඇත්තෝ නොයෙකුත් ප්‍රදේශ වලින් විවාහ වෙලා. මම විවාහ වෙන්නේ ওই පැත්තෙමයි කියලා අදහස තිබ්බද දන්නේ නැහැ. සමහර අය නොයෙකුත් තැන්වල රැකියාව කරනවා. මම මේ රැකියාවමයි කරන්නේ කියලා තීරණයක් තිබ්බද දන්නේ නැහැ. එන හුලගේ ගිහිල්ලාද නැද්ද? මට ඕන හැටියටද වෙලා තියෙන්නේ? නෑ හුලගේ ගිහිල්ලා. නේද? කොහේ යනවද කියලා දන්නේ? ඔව් දැන් මේ හෙට අනිද්දාට මොනව වෙන්න තියෙනවද දන්නේ? අද හැන්දෑව මොනව වෙන්න තියෙනවද දන්නේ නැහැ. නේද? එහෙනම් මේක මට අයිති වැඩක්ද මේක? නේ? අන්න එතකොට අපිට හිතෙන්න ඕනේ, තේරෙන්න ඕනේ අපි මේ අල්ලා ගන්න දේවල් අල්ලන්න බැරි දේවල් වගේක් තමයි මේ අහුවෙන්නේ. අල්ලන්න හදන්නේ අල්ලන්න බැරි දේවල් වගේක්. හොඳට ගැඹුරෙන් තේරුම් ගන්න ඕනේ ඒක. හොඳට පිරික්සලා බලනකොට අපේ ශරීරයයි අපේ හිතයි හොඳට නිදහසේ පිරික්සලා බලන්න ඇත්තනේ එන්න. නේද? මට ඕන වෙලාවට සිතුවිලි එන්නේ නැහැ මේ ශරීරය. මේ ශරීරය හරියට මොකක් වගේද? මේ ශරීරය හරියට නැට්ටුවෙක් වගේ. හරිද? නටන්නාට බෙරේ බෙරපදේ වැදුනොත් නටන්න නැතුව ඉන්න බෑ. එහෙම එහෙම නීතියක් තියෙනවා කියන්නේ බෙර ගහන කෙනා ගහන ගහන පදේට නැට්ටුවා නටන්න ඕනේ කියලා හිතන්න බලන්න. අන්න ඒ වගේ ගහන ගහන පදේට නටන යම්කිසි නැට්ටුවෙක් ඉන්නවද අන්න ඒ නැට්ටුවාට එක එක පද ගැහුවොත් එහෙම බෙර ගන්න අය නැට්ටුවාට විසුමක් තියේද? අනේ මේ අහිංසක අසරණ නැට්ටුවාට වෙලා තියෙන දේ බලන්නකෝ උදේ ඉඳන් හැන්දෑ වෙනකම්. නේද? ඇතුලෙන් වදින වදින පදයට මේ ශරීරයට නටන්න වෙලාද නැද්ද? මං කියන හින්දා හැම පිළිගන්නව නෙවෙයි අපේ දිහා බලලා තමයි තේරුම් ගන්න ඕනේ. තරහ කියන එක මේ සිත ඇතුලෙන් නැගුණොත් කොහොමද ඒ ඒ ඒ වන්නම තරහ වන්නම නැත්තම් තරහ පදේ වදින ඇතුලෙන් ඒ නැටුම නටන්න වෙනම වෙස්මුණක් හිටන් දාගන්නවා ඉක්මනට මේ තියෙන මූණ ඉක්මනට වෙනස් කරනවා නේද වෙනස් කරලා නේද ඒ ඒ මූණ ඒ වෙස්මුණ හරි රෞද්‍ර ගෝර නිකන් යක්ෂ මූණක් වගේ එකකට මේ සෞම්‍යව තියෙන මූණු දන්නවනේ තරහ අත් මිටිමල වෙනවා දත් ඌට් වෙනවා හ්ම් හරියට ඒකට එන අපිට මොකද්ද කියන්න වෙන්නේ තරහ වන්නම නටනවා කියලා ඔන්න ගෙදරදී කවුරු හරි තරහ වන්නම නටනවා නටන්න ගත්තොත් ඉක්මනට කියනවා දන්නවද මොකද කරන්නේ කියලා ආන් අර යට තරහ වන්නම තරහ පදේ වැදිලා ආ වන්නම නටනවා නේද එහෙම මතක් වුණොත් ඇත්තට මොනවා වෙයිද ඇත්තටම එහෙම මතක් වුණොත් මොනවා වෙයිද එකක් තිබ්බනවා ඉක්මනට තරහ අඩු වෙයිද නැද්ද මම වන්නම නටනකොට එකපාරට මට මතක් වුණොත් වන්නම නටනවා මෙන්න නැට වෙනවා නේද පදේ වදිනවා වදිනකොට වදිනකොට නැට වෙනවා කියලා ලැජ්ජාව බෑ කියලා නේද? එහෙම අන්න බලන්න. ඒක මතක් වෙන ටිකටත් ඒක මතක් වුණොත් වෙන කෙනෙකුට පදේ වැදිලා නම් දැන් අපිට බයිනවා. අන්න එතකොට මට මොකක් වේද? වෙනදාට නම් අපිට හොඳටම තරහ යනවා කවුරු හරි බයිනකොට. කවුරු හරි ওই පැත්තෙන් මේ පැත්තට බයිනකොට නැත්තම් තමන්ගේ පැත්තට කවුරු හරි එහෙන් ඉඳන් බයිනකොට අනේ යාට පදේ වැදිලා ඉතින් මොනව කරන්නද? නේද? ආන් එහෙම සිතුවිල්ලක් අපිට ආවොත් මිනිස්සු හැසිරෙන හැසිරෙන හැම දෙයක්ම ඒ ඒ කෙනා තුළ උපදින ධර්මතා. ඒවා හේතු අනුව සකස් වෙන ඒවා. දන්නවනේ ගිරව් දෙන්නගේ කතාව නේද? ඒ දෙන්න හුලගේ ගිය හැටි ඇත්තටම හුලේ ගියානේ. අපේ ජීවිතත් හුලගේ ගිහිල්ලානේ තියෙන්නේ. සමහර අයට හොඳ යාළුවෝ හම්බෙලා. සමහර අයට හොඳට ධර්මය හම්බෙලා. සමහර අයට පාලනය කරගන්න අවශ්‍ය කිසි දෙයක් ලැබිලා නැහැ. සමහර අයට පවිත්‍ර මිත්‍රයෝ ලැබිලා. හරිද? ඒ ලැබිච්ච ලැබිච්ච අය හින්දා ඇතිවෙච්ච සිතුවිලි. ඒ ඒ ඒ ඒ අයගේ ආශ්‍රයන් නිසා අපේ චිත්තසංතානය එක එක විදිහට සකස් වෙනවා. ඒකයි බුද්ධ ශාසනයේදී බුදුරජාණන් වහන්සේ පවිතු මිත්‍යාතරං හානියක් කරන තවත් කෙනෙක් නැහැ කියලා සඳහන් කරන්නේ. හරිද? පාපයට ඇදලා දාන මිත්‍රයෙක් කිප්පු වෙලා ඒකට අදාළ දේවල් කියනවා කියනවා කියනවා කියනවා කියනවා නේද? අපේ මේ මව්වරු පියවරු මොන්න තරම් පීඩනයකට පත් වෙනවද තමන්ගේ යාළුවාට නරක යාළුවෙක් හම්බුණා තමන්ගේ පුතාට ඕ දුවට නරක යාළුවෙක් හම්බුණා කියලා දැනගත්තාම නේද කොච්චර පීඩනයකට පත් වෙනවද ඒ මොකද දන්නවා හොඳටම මම කරපු ඔක්කොම ඉවරයි කියන දන්නවා දැන් මෙච්චර කල් කරපු ඔක්කොම ඉවරයි දැන් බලන්න සමහර අය අවුරුදු 20ක් 25ක් නිවෙස්වල ඉතාම සාධාරණ විදිහට ඉතා යහපත් විදිහට හැදිලා එක්ක යාළුවෙකින්දා එක්ක ස්ත්‍රියකින්දා එක්ක පුරුෂයෙකින්දා නේද වැරදි ආශ්‍රයකින්දා අර ඔක්කොම ටික ඉවර වෙනවද නැද්ද නේද ඒන්න බලන්න ඒ මොකද මේ හිත්වල තියෙන ක්‍රියාකාරීත්වයේ විදිහ ඒවා ඒ කාටවත් අයිති දේවල් නෙවෙයි අපිටවත් අයිති දේවල් නෙවෙයි මේ ශරීරය ඇත්තටම කියනවා නම් ක්‍රියාත්මක භාවයට යනවා ඒවා අතීතයේ දැන් මේ වෙලාවේ මම එකපාරට මෙහෙම කියන්නම් අපි ඕක මෙහෙම කරමුකෝ. මට යම්කිසි රෝගයක් හැදෙනවා. නැත්නම් වෙන කෙනෙක් අපේ ගෙදර කෙනෙකුට රෝගයක් හැදෙනවා. මට මේ රෝගය මම මොකද කරන්නේ මොනවා කරත් මට මේ රෝගය හොයාගන්න බරම වෛද්‍යවරයෙක් ළඟට යනවා. වෛද්‍යවරයා ඉක්මනට අර වේදනාව අරගෙන තියලා විස්තර අහනකොට අන්න වෛද්‍යවරයාගේ මනසේ මේ අහවල් රෝගයයි කියලා අදහසක් එනවා. මම ඕක බලාගෙන හිටියා. මං ගෙදර එනකොට තව එක්කෙනෙකුට රෝගය හැදිලා. ආරයා බලාගත්තේ අර වයි එදනලා ඉක්මනට ගිහලා එදනලාව කරන් ඇවිල්ලා මං ආරයාගේ පපුවට තියලා විස්තර අහලා බලනවා. මට එනවද? වෛද්‍යවරයෙක් නොවන මට වෛද්‍ය සංඥා එන්නේ නෑ. ඇයි ඒ? වෛද්‍යවරයාට මේ හැඟීම් මේ හඳුනා ගැනීම ආවේ කොහොමද? එයාගේ අතීතයේ ඉගෙනගත් ඒවා හේතු වෙලා එකතු වෙලා එතන ඒ අදහස ආවා. නේද? මම අතීතයේ ඒවා ඉගෙනගෙන නැති හින්දා මට එන්නේ නෑ. හරි? එහෙනම් තමන්ගේ දන්න තරම දන්න දේවල් දන්න විදිය අනුව නේද සිතුවිලි එන්නේ. එහෙනම් ධර්මය දැනගත්තේ නැත්නම් ධර්මානුකූල සිතුවිලි එන්නේ නැහැ. තමන්ව පාලනය කෙරෙන විදිහට හිත සකස් කරේ නැත්නම් පාලනය කෙරෙන්නේ නැහැ. නේද? මේ බලන්න ඊටාම දුප්පත් තත්ත්වයට පත් වෙච්ච භවභෝග සම්පත් වලින් ගොඩ හීන වෙච්ච කුලියට ඉන්න නිවසක් තියෙන ඒ නිවසත් නිකන් කඩාගෙන වැටෙන්න ඕන මෙන්න තත්ත්වයේ තියෙන හරියට කණ්ඩ බොණ්ඩවත් අඳින්නවත් නැති කෙනෙක් පාරේ ඇවිදගෙන යනකොට ගහක් යටට වෙලා සුවසේ ඊතා සුවසේ දානේ වළඳලා ඉන්න බොහොම හැමෝගෙම ගෞරවයට ප්‍රාප්ත වෙච්ච ස්වාමීන් වහන්සේ නමක් දකිලා මේ තැනැත්තාට මුකුත් නෑ ජීවිතේ. නේද? බොහෝම අඩු දේවල් වගේක් තියෙනවා. ඇයි එයාට පැවිදි වෙන්න බැරි? මේ හරි ලේසියෙන් නේද? පැවිදි වුණා නම් එයාට පුළුවන් නේ. නේද? හොඳට ඉන්න පිළිවෙලකට ඉන්න පුළුවන් මිනිසුන්ගේ ගෞරවය. ඇයි එයා පැවිදුනොත් එහෙනම් මිනිසු මේ මේ අහවල් දුප්පත් කෙනා ඒකින්ද වඳින්න හොඳ නෑ අපි වඳින්න නැතුව ඉමු. එහෙම වෙනවද? නෑ. ඇයි එයාට පැවිදෙන්න බැහැ? අර බලන්න අර තියෙන පුංචිම පුංචි දේපලක් තියෙනවනම් පුංචිම පුංචි වස්තුවක් තියෙනවනම් එයා අපිට නම් හිතෙනවා අයියෝ මේ කතාවල දාලා ගියා නම් ඉවරයි කියලා. නමුත් එයාට එයාට ඒක මහා බරපතල නේද? බරපතල තණ්හාවක් තියෙනවා ඒකේ. හරි එකක් ඒක අනිත් එක සාසනයේහි තියෙන වටිනාකම තේරෙන්නේ නැතිකම. ඒ මොකද සාසනයේ තියෙන වටිනාකම කියලා කියන්නේ බුද්ධ සාසනය අපි රැකලා දෙන්න ඕන බුදුහාඳුරන්ට කරන්න දෙන යුතුයකම එහෙමද? ශාසනයට අපි උදව් කරන්න ඕනේ ශාසනයෙහි යෙදෙන්න ඕනේ ධර්මයෙහි යෙදෙන්න ඕනේ බුදුහාමුදුරන්ට කරන උදව්වක් විදිහට ශාසනය පවත්වා ගන්න කෙලෙහිුණ දක්වන්න. එහෙමද? නෑ වෙන මොකටවත් නෙමෙයි තමන්ගේ අභිවෘද්ධිය සඳහා. එහෙනම් දැන් එක ප්‍රශ්නයක් ඉතුරු වෙන්නේ. එහෙනම් මගේ సంతානයේ ඇති වෙන සියලු සිතුවිලි ඇති වෙන්නේ අතීත හේතු නිසාවෙන් නේද? මට පාලනය කරගන්න අවශ්‍ය සිතුවිලි ඇති වෙන්නේ එහෙමද නැද්ද? දැන් කෙනෙක් කියන එහෙමනම් හාමුදුරනේ හිත පාලනය කරනවා කියන්නේ මොකද්ද? නේද ඔබ වහන්සේලාම කියන පාලනය කරගන්න පාලනය කරගන්න කියලා. අන්න ඒක මොකද්ද? කියලා. පාලනය කරගන්න කියලා නිකන් ඉන්නේ නෑ. අපි පාලනය කරගන්න කියලා පාලනය නොකරුවොත් සිද්ධ වෙන ආදීනවත් පාලනය කෙරුවොත් ලැබෙන ආනිසංසත් කියනවද නැද්ද? ඇයි දන්නේ නැද්ද? පාලනය කරගන්න කියවනම් ඇති නේද? ආන්හරවා කියනකොට පාලනය නොකිරීමෙන් සිද්ධ වෙන ආදීනව පිළිබඳව තමන්ගේ හිතේ ඇඟීම උපදිනවා. පාලනය කිරීමෙන් ලැබෙන ආනිසංස පිළිබඳ ඒ ඇහිච්ච කෙනාගේ හිතේ හැඟීම් උපදිනවා. ආන්ගේ හැඟීම තමයි ක්‍රියාත්මක භාවයට යන්නේ. හරි උපදින්න හේතු වෙන්නේ අර ඇහිච්ච එක. එහෙනම් මේ ඇත්තෝ අද දැන් මේ වෙලාවේ මගෙන් අහගන්නවා මොනවා හරි. මං කාගෙන්ද අහගත්තේ? පාලනය කෙරෙන ධර්මතා, සිත නිවන ධර්මතා, සිත නිවෙන ධර්මතා මං කොහෙන්ද හාගත්තේ මගේ ගුරුවරුන්ගෙන්. ඒ ගුරුවරු කොහෙන්ද හාගත්තේ? ඊට පෙර ගුරුවරුන්ගෙන්. ඒ ගුරුවරු කොහෙන්ද හාගත්තේ? ඒ වෙහෙම ඔකේ කොන හොයාගෙන ගියොත් කවුද ඉන්නේ? බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ කොහෙන්ද පහළ වුණේ? සාරා සංකේ කල්පලක්ෂයක් පෙරම්දම් පුරපු පාරමිතා ශක්තියෙන් තුන් ලෝකේ අවබෝධ වුණා. නේද? එවැනි උත්මයේගේ පහසක් ලැබපු අපිට ගුණගේ යන්න ලේසි වුණා. නැතුව මේවා අපි කරන වැඩ නෙවෙයි. අපි කරන වැඩ නෙවෙයි. ඉඳගන්නකොට තිබ්බ සිතුවිලිද දැන් තියෙන්නේ? ඉඳ ගන්නකොට තිබ්බ සිතුවිලිද දැන් තියෙන්නේ? බණ අහන්න පටන් ගන්නකොට තිබ්බ සිතුවිලිද තියෙන්නේ? වෙනස් නැද්ද මේ දැන්? එහෙනම් කොතර ඉක්මනට අපේ හිත වෙනස් වෙනවද? නේද? හැබැයි ඇහිලා ධර්ම ශ්‍රවණය කළ නැගිටලා යනකොට මොකද වෙන්නේ? ටිකක් වෙලා ගියාට පස්සේ මොකද වෙන්නේ? ඇහිත් ඒවා ආය ක්‍රියාත්මක භාවයට එන්නේ නැහැ. ආය ඉස්මතු වෙලා එන්නේ නැහැ. හරි? මේ හිතවත් මේ ශරීරයවත් සත්‍යය පුද්ගලයාය ආත්මය කියලා ගන්න බැරි මේ ස්වභාව ධර්මයේම එක්තරා වැඩ පිළිවෙලක් වැස්ස වගේ අවුව වගේ හරි මේ ළඟදි මට එක්තරා ආචාර්ය උපාධියක් ගත්ත මේ ඉතා දක්ෂ ස්වාමීන් වහන්සේ නමක්ගේ උපහාර උත්සවයකට සම්බන්ධ වෙන්න ලැබුණා. උන්වහන්සේ උන්වහන්සේගේ අනුශාසනාව වෙලා කවුරුත් හිතුවා උන්වහන්සේ බොහෝ ශාස්ත්‍රීය කරුණු කියයි කියලා දැන් ආචාර්ය උපාධිය නිකත් උන්වහන්සේ ධර්මාසනයට ඇවිල්ලා මේ මෙහෙම කියනවා. මේ කිසිදු දක්ෂතාවයක් මගේ නෙවෙයි සරු පොළවක සරු තැනක හොඳට ජල මූලාශ්‍ර තියෙන තැනක සරු බීජයක් වැටුනොත් ඒ බීජය හැදෙනවා. ඒ වගේ මගේ පොඩි කාලේ ඉඳලා මගේ පැවිදි ජීවිතයේ මගේ ඊට පස්සේ ජීවිතේ හැම තැනකදීම මට මේ ඉලක්කයට යන්න අවශ්‍ය සියලු දේ සම්පාදනය කරලා දුන්නා ලොකු හාමුදුරන්ගේ ඉඳන් අම්මගේ ඉඳන් තාත්තගේ ඉඳන් දායකගේ ඉඳන් ඔක්කොගෙම ලැබිච්ච දේ අනුව මේ නිර්මාණය සිද්ධ වුණා. ඒකේ වගකීම සම්පූර්ණයෙන් මේ පැත්තකට වැටුනේ. හරි. ඒක විදර්ශනා අවබෝධයක්ද නැද්ද? ඒක අපිට දැනෙන්න ඕන දෙයක්. හරි. අපේ ජීවිතයේ අයිතියක් ජීවිත අයිතියක් කියලා එකක් අපිට නැහැ. ඒක වැඩපිළිවෙලක් විතරයි. ආන්ගේ වැඩපිළිවෙල කියලා දැනගත්තාම හැම මොහොතකම ගෙවන හැම මොහොතකම අපිට. ඉරියව් පවත්වන හැම මොහොතකම ඔන්න ඔය සිහිය කියනවා නම් දැන් මම ওই ටික කිව්වහම අපි කියනවා මේ ශරීරය වැගෝ යන්ත්‍රයක් වගේ නේද? මේක ඇති වැඩක් පළක් නැතය. මේ සිත මට ඕන හැටියට වැඩ කරන එක නෙවෙයි. සිත විසින් පාලනය කරන කය කියන එක එනම් නැට්ටුවයි බෙරෙයි වගේ. ඔන්න ඔය සිහිය ඕකට කියනවා සිහිය ඉපදීමක් කියලා. මම හැමදාම මේ දේශනා එකේදීම මතක් කරනවා සතිපට්ඨානයේදී සිහිය උපදිනවා කියන්නේ මොකද්ද කියලා. එතකොට මේකට කියනවා සිහිය ඉපදීමක් කියලා. මේ ඉපදුනා වූ සිහිය වැඩි වෙලාවක් අපිට තියෙන්නේ නැහැ. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන් කෙරෙහි හිත යොමු වෙනකොට ඕක ඔක්කොම යට වෙලා යට වෙලා නැති වෙලා යනවා. හරිද? ලෝභ, දේශ, මෝහ හැමුවේ මේ සිහිය නැති වෙනවා. මේ ඉපදිච්ච ඔන්න ඔය ඉපදිච්ච සිහිය තියෙනවා නම් ඔය සිහිය තියෙනවා කියලා හිතන්නකෝ යම් වෙලාවක කෙනෙක් ඇවිල්ලා මට කියනවා මම මම අපි තමු ගිහියෙකුට කියනවා ගිතනත්ෙකුට කියනවා අපේ පුතේකට කියනවා මම ඔයාව ජීවිත කාලෙම ඔයා ළඟට ආදරෙන් ඉන්නවා කවුරුහරි කෙනෙක් ඇවිල්ලා කියනවා මාව විශ්වාස කරන්න මං කවදාකවත් වෙනස් වෙන්නේ නැහැ. මම ළඟට වෙලා ආදරෙන් ඉන්නවා. මොකද කියන්නේ? අර සිහිය තියෙනවා නම් මොනවා කියයිද? ආ ඔහෙට පුළුවන් නම් ඉන්නවා. නේද? පුළුවන් නම් ඉන්නවා ඉතින් මට මොකද? ඇයි මං කොහොමද එහෙම එකක් විශ්වාස කරන්නේ? එයාට තියා මට තියා එයාටවත් බෑ ඒක. ඒක එයා කරන්න එයාට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. වෙනත් දේවල් එනකොටම ඉන්ද්‍රියන් වලට ඉන්ද්‍රියන් වලින් වෙනත් අරමුණු එනකොටම පුංචි කාලේ දැන් අපේ මේ මව්වරු තමන්ගේ පුතුන්ට ඉතින් තාමත් හරි ආදරේ තාම කියන්නේ අවුරුදු 40ක් වුණා චූටි පුතා කියලා. නේද? එතකොට මේ දරුවන්ට මෙච්චර ආදරයක් ඇතුනේ පොඩි කාලේ නමුත් ටික ටික මොකද උනේ ලොකු වෙන ලොකු වෙන ළමයි. එයාලා පොඩි කාලේ ඇඟේ එල්ලෙනවා, කරට නගිනවා, අම්මා නැත්තම් අඬනවා නේද? එහෙම ඉන්න ළමයි සංගීතය, ක්‍රීඩා, යාළුවෝ නේද වෙනත් වෙනත් දේවල්. ඒ ජීවිතවල ටික ටික එකතු වෙනකොට අම්මගේ පැත්තට තාත්තගේ පැත්තට ඉපදුන ආදරය උපදින්නේ නෑ ඒක ලෝක ධර්මතාවය. අර අපේ ඇත්ත මොකද කරන්නේ? දේශ දේවල් තියෙනවා ඊට පස්සේ. නේද? ඒලි වේව හම්බුනාට පස්සේ ඉතින් එහෙම ආදර උපදින්නේ නෑ අම්මලාට එහෙම ඉස්සර වගේ. එතකොට මොකද කරන්නේ? මේවා තමයි මේවා සම්පූර්ණයෙන් වෙනස් කරේ. ඉස්සර කොහොමද හිටියේ කියලා ඕම් පලි ගන්න හදනවා. කාලි යකින්න වගේ වෙන්න හදනවා. නේද? ඉතින් ඒ වගේ අපිටවත් එයාලටවත් අයිතියක් නැති මේ මේ ජීවිතය පිළිබඳ නිවැරදි සිහිය තියෙනවා නම් මං අහනවා මේ අත්තන්ගෙන් වෙනත් ශරීරයක් ගැන හරි වෙනත් හිතක් ගැන හරි බලාපොරොත්තු ඇති වෙයිද? ඔය සිහිය තියෙන තාක්කල් මේ ශරීරය ගැන හරි මේ හිත ගැන හරි බලාපොරොත්තු ඇති වෙයිද? නේද? නෑ නෑ නෑ. බලාපොරොත්තු ඇති වෙන්නේ නැත්නම් බලාපොරොත්තු කැඩෙයිද? කැඩෙන්න දෙයක් නැහැ. බලාපොරොත්තු කැඩෙන්නේ නැත්නම් දුක් ඇති වේද? නෑ. නේද? තේරෙනවද සතිපට්ඨාන දේශනාවල් වල තියෙන ධර්ම කරුණු අපේ ජීවිතයට එකතු කරගෙන ඇත්ත තේරුම් අරගෙන ජීවත් වෙන්න පුළුවන් නම්? නේද? මෙතන මේ තියෙන සත්පුද්ගලයෙක් නෙවෙයි මේක එක්තරා හැම නිමේෂයකම කටයුතු කරන හැම නිමේෂයකම ස්වාමීන් වහන්සේලා පුහුණු කරනවා ධර්මය තුල තණ්හා දෘෂ්ටි මාන්න අයින් කරන්න බලාපොරොත්තු වෙලා ඉන්න අය පුහුණු කරනවා. මොකද තණ්හාව ඇති වෙලා තියෙන්නේ මේ වගේ ශරීරයකට. මට අයිති නැති ශරීරයක් පිළිබඳව අනුන්ට අයිති නැති ශරීරයක් මේ විදිහට හැසිරෙයි, මේ විදිහට කතා කරයි, මේ විදිහට hina වෙයි. හරිද? මේකත් අනුන්ට අයිති එකක් නේ. ඒතර අනුන්ට කියන්නේ වෙන වැඩ පිළිවෙලක් තියෙන එකක් නේද? මේ විදිහට hina වෙයි, මේ විදිහට කතා කරයි, මෙහෙම කරගන්නවාමයි මං ආයතරයක් ඒ hinaව ගන්නවාමයි, ආයතරයක් ඒ කතාව ගන්නවාමයි කියලා අධිකතර වූ තණ්හාවක් අපේ හිත් තුළ ඇති වෙනවා. අතීතයේ තිබ්බ දේවල් අරගෙන එන්නම්කෝ මං කොහොම හරි කියලා. නේද? ඒ විතරක් නෙවෙයි මේවා කරන්න පුළුවන් මට කරන්න පුළුවන් අනුන්ගේ ආදරය මට තියාගන්න පුළුවන් නේද? එහෙම කියලා දෘෂ්ටියක් ඇති වෙනවා. ඒකට කියන දෘෂ්ටියක් වැරදි දැකීමක් ඒක. ආන්ගේ දැකීම හින්දායි අපි ඒවා පස්සේ පන්නන්නේ මෙච්චර. හරිද? ඊළඟට මෙන්න මගේ හිතේ තුල උපදින ධර්මතා මෙන්න අහවලාගීට වැඩිය අඩුයි අහවලාගීට වැඩිය වැඩි කියලා මේකට සාපේක්ෂව අර උපදින ධර්මතා පිළිබඳ මිම්මක් ඇති කරගන්නවා. හරිද? ඔන්න ඕවා ඔක්කොම කැඩෙනවා මේක ගවේෂණය කරද්දී. මිම්ම ගැන පොඩ්ඩක් මතක් කරන්නද ඒක මොකද්ද කියලා? මට ආදර හැඟීමක් ඇතිලා මං කාගේ හරි කරට අර තියෙනවා. එංගතුකම මිතුරුකමක් ඇති වෙලා. එයාත් එයාගේ ආදරම මගේ කරට තියෙනවා. දැන් මං හිතාගන්නේ මොකද්ද? මගේ හිතේ ඇතිවෙච්ච හැඟීමට සමානම එකක් ඒ පැත්තේ ඇති වුණා කියලා හිතයි. හරිද දන්නේ? ආමෙන් නේද? අපිට කවුරු හරි ආදරේ කියලා අපි මැනගන්නේ කොහොමද? මෙයා වැඩියෙන් ආදරේ, මෙයා අඩුවෙන් ආදරේ කියලා මැනගන්නේ කොහොමද? ඒ ඒ කෙනාගේ ක්‍රියාකාරීත්වයන් නේද? ක්‍රියාවන් වචන අනුව. ඒ කියන්නේ ක්‍රියාවන් වචන අනුව හිතේ ඇති වෙන හැඟීම මයින්ඩ් පුළුවන් කියලා තමයි අපිට හිතෙන්නේ. එහෙම තමයි අපි මැන්නේ. කාට කාට සාපේක්ෂව මම මේ වගේ සිතුවිල්ලක් ඇති වුණා මේ විදිහට ක්‍රියාත්මක වෙන්නේ එහෙනම් එයාත් එහෙම වෙන්න ඇති කියලා අපි අනුමාන කළා මයින්නවා. අපි ඔක්කොම එකම ඉරියව්වෙන් ඉඳගෙන එකම තාලෙට එකම විදිහට බුද්ධ වන්දනාවක් කරනවා කියලා හිතන්නේ. එහෙනම් අපේ කායික ඉරියව්ව එකම වගේ වාචික ඉරියව්ව එකම වගේ. හරිද? අන්න එහෙම වුණොත් මොකද කියන්නේ? හැඟීම් එකම වගේද? වෙනස්. එහෙනම් කයේ කයයි වචනයයි දෙකෙන් විතරක් කෙනෙක් තුල තියෙන සිතුවිලි මයින්ඩ් පුළුවන්ද? මැන්නද නැද්ද? මැන්නද නැද්ද? ආන්ගේ මැනීම වැරදි හින්දා තමයි පස්සේ කියනවා කොහොමද හිතුවේ අපි හිතුවේ කොහොමද මෙයා ගැන අනුමාන කරගෙනමයි ජීවත් වෙන්නේ නේද ඔන්න ඔය සිහිය තියාගෙන වාසය කිරීමයි ඔය සිහිය තියාගෙන වාසය කිරීමයි අපිට අවශ්‍ය කරන්නේ හරි එහෙම වාසය කරොත් අපිට තණ්හා දෘෂ්ටිමාන ඇති වෙන්නේ නැහැ අනිත් අය ගැන අතීතයේ ලුහුබැඳ යන්න වෙන්නේ නැහැ අනාගතය මෙන්න මේ විදිහට තියෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කරන්නේ නැහැ ජීවිතය ගැන අදහස බොහොම වෙනස් වෙනවා එහෙම වෙනස් වුණොත් එහෙම කල්පනා කර කර පීඩාවෙන් ඉන්න දෙයක් නැහැ හරි ඉතින් මේ වගේ මම මේ පොඩ්ඩ පොඩ්ඩ මතක් කරන්නේ සතිපට්ඨාන දේශනාවේ තියෙන ප්‍රායෝගික කරුණු. මම මේ අතංගෙන් අවසාන වශයෙන් මෙහෙම ආන්නම් ඒ සිහිය තියන තාක්කල් දැනසීමෙන් ඉන්න පුළුවන් දෙයිද? කවුරු හරි බැන්නොත් අහෝසි. එහා පැත්තෙන් බයින කෙනා ගැන මට හැම වෙලේම සමාව තියෙනවා. ඇයි ඒක එයා කරන දෙයක් නෙවෙයි කියලා දන්න හින්දා. හරිද? මේ පිළිබඳ තවත් දුරටත් අපි හෙට දවසේ සාකච්ඡාවට ගන්නවා. මේක කොහොමද මේක මොකක්ද මේක කොහොමද වෙන්නේ කියන එක පිළිබඳව සාකච්ඡාවට ගන්නවා. නමුත් එළඹුණ යම් සිහියක් තියනවාද? අන්නේ එළඹිච්ච සිහිය. දැන් අපි කියනවා සිහිය එළඹුණා කියලා ඔහොම කතා කරත්. ආන් අවසාන වශයෙන් මම මෙහෙම අහන්නම්. දැනට මේ ටිකට මේ මේ වෙලාවේ ওই සිහියක් ඇති උනේ ඇයි? මාත් එක්ක එකතු වෙලා මං කියන කෙනෙක් හොඳට මෙනෙහි කරපු හින්දා. මෙනෙහි කරපු විදිහ අනුව තමයි සිතුවිල්ල ඇති උනේ. එහෙනම් මෙනෙහි කරනකොට සිහිය ඇති වුණා මෙනෙහි කරන එක නැති වුණොත් සිහිය නැති වෙනවා. එහෙනම් මොකද කරන්න ඕන? ඔන්න ඔය කියපු ඒවා හැම වෙලේම මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර ඔය ඇතිවෙච්ච සිහිය පවත්ත ගන්න ඕනේ. ඇතිවෙච්ච සිහිය පවත්ත ගන්න. ඒකට කියනවා සතිපට්ඨානය කියලා. හරිද? ඔන්න ඔහොම පවත්ත ගන්නකොට තමයි අපිට තියෙන උපාදාන අයින් වෙන්නේ නැති උපාදාන නැති වෙන්නේ ආන්ගේ තණ්හා දෘෂ්ටිමාන්න නැති වෙන විදිහත් අපි ඔය යන්තම් කතා කරපු නේද මාන්නය ගැන ආදිය පිළිබඳව මේ කමටහනේදී කොහොමද අපි කටයුතු කරන්න ඕනේ කියන එක පිළිබඳව තවත් හෙට දවසේ සාකච්ඡා කරන්න අපි ඉඩ තියාගන්නවා. නමුත් අද දවසේ මේ ධර්ම දේශනාව තමන්ගේ ජීවිතයට එකතු කරගන්න විතරක් නෙවෙයි අන් අයගේ යහපත සඳහාද අපි කටයුතු කරන්න ඕනේ කියලා මේ අත්ෝ දායකත්වය දාලා කටයුතු කරා. එවැනි දායකත්වයක් දැරීමෙන් මේ ධර්මය යම්කිසි කෙනෙකුට බුදුජානක වහන්සේගේ ධර්මය ඇහිලා මම හික්මෙන කෙනෙක් වෙනවා. මට මෙතන මොකක් හරි දැනගන්න දෙයක් තියෙනවා. මට මොනවා හරි තේරුම් ගන්න දෙයක් තියෙනවා. මට වැරදිච්ච දෙයක් තියෙනවා. කියලා තමන්ගේ හිත සකස් කරගන්න උත්සාහයක් අරගෙන යම් එක්කෙනෙක් නිවැරදි වුණා නම් එයාගේ අනාගතයේ විඳින්න තිබ්බ මහා දුක් ගොඩක් නැති කරලා දුන්නා වගේ මේ ඇත්තෝ. මහා දුක් ගොඩක්. අපායේ වැටෙන්න තිබ්බ දේවල් අයින් කරලා දුන්නා වගේ. කියලා මහා දානයක් කියලා ලබා දෙන්නේ. ඉතින් ඒකින්ද එවැනි ධර්ම දානයක් ලබා දීලා බොහෝ පින් රැස් කරගත්ත මේ අතන වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරනවා හැම කෙනෙකුටම උතුම් නිවනින් සැනසෙන්නට උතුම් අවබෝධය සඳහාම මේ ධර්ම දානමය කුසල ධර්මය හේතුවක්ම වේවා සියලු දුක් නිවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛං සුසාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරං උති